අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසෙත් ධර්ම දේශනාව සඳහා කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතු සම්මා සම්බුද්දස්සේ ඉරි තස්ස ngapālambo සතස්ස පරිවාරිතෝ ධම්මෝ නාම සාරතිං භූමි සම්මා දිට්ඨි පුරේ ජවං තීති කරුකටේතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඉදිරිපත් කරපු ගාථාවේ තියෙන සම්මා දිට්ඨි පුරේ ජවං කියන මේ මාත්‍රකාවට නැත්නම් මේ ගාථා පදයට පසුගිය මාස ගානක ධර්මාත්‍රකව උපයා ගන්න ඉස්සරහින් තියාගත්තා. එහෙම නැත්නම් මේ සම්මා දිට්ඨිය මුල් කරගෙන ඉස්සර කරගෙන මේ යනවා කියන එක කියන පදේ අරගෙන සම්මා දිට්ඨියෙන් පටන් ගත්තා ආර්ය අෂ්ටාංගික මාර්ගය අපේ ශක්ති ප්‍රමාණයෙන් එක එක තේරුම් ගන්න උත්සාහ කරේ. අපි ඒ අනුව මේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම කියන පද සාකච්ඡා කරලා තියෙනවා. අපි අද බලාපොරොත්තු වෙන්නේ මේ සම්මා දිට්ඨිය කොහොමද සම්මා වායාමයට පෙරගමන් කරුවනේ ඊට පස්සේ සම්මා සම්මා සංකප්පෙට සම්මා සංකප්පේ කොහොමද කෙනෙකුගේ සම්මා වාචා කියන එක සකස් කරලා දෙන්න පෙරකමන් කරු වෙන්නේ ඊට පස්සේ සම්මා කම්මන්තේට කොහොමද සම්මා කම්මන්තේ සම්මා ආජීවයට කොහොමද වෙන්නේ ඒ විදිහට යම් කිසි කෙනෙක් ආජීවය සකස් කරගත්තට පස්සේ එහෙම නැත්නම් මේක ඇතුළෙන්ම තේරුම් අරගෙන තමන්ගේ සීලයත් හදාගෙන ඒ අනුව ආජීවයේ සකස් කරගත්ත කෙනාට වෑයමක් නැත්නම් Tamanට අවශ්‍ය දේ කරගන්න පුළුවන් පාලනයක් එන්න පටන් ගන්නවා. එහෙම නැති කෙනෙකුට කිසිම පාලනයක් මේ ලෝකේ නැහැ. ඊයත්ෝ දාතේ වගේ, වාල්ලු වගේ. ඉතින් ඒ සත්තුන්ගේ සාජාතේ වාගේ ඒයත්ෝ කර්ම ශක්තියෙන් මෙහෙවනවා. මේ විදිහට පෙළ ගහගෙන යන එක්කනට කර්ම ශක්තියට සාපේක්ෂව ධර්ම ශක්තිය තේරිලා ඒ කර්ම ශක්ති ගමන දුර්වල කරගෙන ධර්ම ශක්තිය වැඩි කරගන්න වෙලාවේදී කෙනාට මේ වෑයම කියන එක විරිය කියන එක තේරෙන්න පටන් ගන්නවා. මේත් එක්ක තමයි වී රත්වයේ කියන එක එන්න පටන් අරගන්නේ. එතෙන්ට එනකන් අපි දාශකම තමයි තියෙන්නේ. අපි ඊ타මත්ම දක්ෂව කාට හරි කඹරනවා. ඊ타මත්ම දක්ෂව එක එකකට පහඳිනවා. ඉතින් ඒක ගැන ආඩම්බර වෙනවා. එතකොට වීරත්වයක් එන්නේ නැහැ. එතකොට නිහිනත්වයක් එන්නේ. නමුත් යම් දවසක හරියටම ආජීවයේ තේරුම් අරගෙන වායාමේ වෑයම තමන් මේ තමන්ගේ නිවන සඳහා කරන වෑයමත් මේ අනුන්ගේ නැත්තම් පරිබාහිර වැඩ සඳහා කරන වෑයමත් කියන දේ හරි පැත්තට දැම්මට පස්සේ තමයි ඒක නැත්තම් සම්මා වායාමයට දැම්මට පස්සේ තමයි මේ සම්මා සතිය කියන එක එහෙම නැත්තම් මේ ගාථාවේ දෙවෙනි පදේ තියෙන සතස්ස පරිවාරිතෝ කියලා තමයි සති ආරක්ෂාව තේරෙන පටන් අර ගන්නවා. මම මෙතෙක් කල් වැඩ කරගෙන යනකොට සතිය ඉස්සරහින් තියාගෙන නෙවෙයි වැඩ කරේ මේ සාමාන්‍ය දේශපාලන සමාජික ආර්ථික උපමාන ඉදිරින් තියානේ ඒවට කරදර ඒවට මහන්සි ඒ වගේ යම් යම් ප්‍රමාණික සාර්ථකත්වයකුත් ලැබලා තියෙනවා. නමුත් කොච්චර සාර්ථකත්වය ලැබුවත් අසහනේ අඩුවීමක් වෙන්නේ ආතතිය අඩුවීමක් වෙන්නේ ඉවරයක් නැහැ. යම් දවසක Tamanට වැහැ යහපත් වෑයමක් පුළුල් වෑයමක් යොදලා ඒ අනුව Tamanගේ චරිතය සතියත් එක්ක වැඩ කරන්න පටන් ගත්තාම මෙතෙක් කල නොදැනිච්ච දුම ආරක්ෂාවක් තේරෙන්න පටන් අර ගන්නවා ඒක නිවන් දැක්කට පස්සේ ලැබෙන අරසාව නිවන් ලබන්න ඉස්සරළම සතිය ටික ටික මෝදු වෙන්න පටන් අර ගන්නවා සම්මා සතිය කියන තැනට එනකොට අවස්ථා හතක් පහු කරලා තියෙනවා සතිය ටික ටික ටික තමයි දියුණු වෙලා එන්නේ. ඒ දියුණු වෙලා එනකොට Tamanට තේරෙනවා Taman මෙතෙක් කල විශ්වාසයේ තිබූ සියලුම දෙනාට වැඩිය සතිය කෙරේ තිබූ විශ්වාසය අත්නෑර Tamanට උදව් කරනවා කියන. එතකම්ම එතෙන්ට එනකම් අපි සතිය නෙවෙයි ඉදිරියෙන් තියාගෙන ඉන්නේ මේ අනිකුත් විෂිතුරු අපේ තනසන පිනවන චෛතසික. මේ සති චෛතසිකේ ඉච්ඡර අපිව සනවනසන පිනවන එකක් නෙවෙයි ඒක බොහොම තලතුණා චෛතසිකයක්. ඒ වගේම ඇතුළතත් බබලන චෛතසිකයක්. අපි මේ සෝබන චෛතසික තමයි අල්ලගෙන නැටුවේ මේ දෙක. මේ බාහිරේට කියා පාන අඳුර පාන චෛතසික අල්ලගෙන නැටුවට මේ ඇතුළතට බලපාන සතිය වගේ දෙයක් තේරෙන්න සෑහෙන ගමනක් යන්න ඕන. ඉතින් අද දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ යහපත් වෑයමක් ඇති කෙනෙකුට සම්මා වායාමයක් ඇති කෙනෙකුට මේ සම්මා සතියට කොටෙක් උදව්වක් තියෙනවා දෙකෙන් නැත්නම් යහපත් වෑයම සම්මා සම්මා වායාම කියන එක සම්මා සතියට සම්බන්ධතාවයත් ඊට පස්සේ යම් කිසි කෙනෙකුට ඒ සම්මා සතිය ඇති වුණාට පස්සේ එයාට කොහොමද ඒකේ ආරස්සාව ලැබෙන්නේ දැනෙන්නේ කොහොමද කියන මාතෘකාවයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන. එතකොට ඒ හරහා කෙනෙකුට ඒ සම්මා සතිය වඩන්න උනන්දුවක් ධෛර්යයක් එහෙම නැත්නම් කුසල ඡන්දයක් පහළ වෙනවා. ඉතින් දැන් මේ ඉන්න පිටිස දිහා බලපුවාම ඒ අත්තන්න මේ සතිය වැඩිම සඳහා ආරම්භය ලැබලා දෙන්න අවශ්‍යතාවයකුත් නැහැ. අද අපි පරයන්ක භාවනාවට ගිහිලා උදේ කී දෙනෙක් අලුතෙන් ඇවිල්ලා ඉන්නවද කිව්වොත් එහෙම ආධුනික කට්ටිය හිටිය හතර පහ දෙනෙක්. අනික් කට්ටිය යම් ප්‍රමාණයකට සතිය වඩන කට්ටිය. නමුත් මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වඩනකොට මේ සතිය හැව හරිනවා පරිණාමයටපත් වෙනවා දියුණුවටපත් වෙනවා අටපොලකදී ඒක නිසා අපි මේ දැනට උපරිම සතිය සම්මා සතිය වේපුල්ල සතිය අකණ්ඩ සතියට අවිල්ල නැහැ ඒ නිසා අපි මේ කරගෙන යන වැඩපිළිවෙලේ කොයි කොයි ආකාරයකට පනා වඩා ගත්තොත් ක්‍රමසාවිදි යෙදුවොත් අපේ සතිය තවදුරටත් ශක්තිමත් වෙලා නැත්නම් සම්මා සතිය බාට පුළුල් සතියක් බාට යහපත් සතියක් බාට පත් කර ගන්න පුළුවන් ද කියන එක මම හිතනවා කාටත් අදාළයි කියලා. කෙසේ නමුත් ආදුනිකයේ පැත්තෙන් බැලුවොත් එහෙම නැත්නම් සතිය ගැන කවදාකවත් අහලවත් නැති එහෙම නැත්නම් සතිය ගැන මූලික දැනුමක් නැති කෙනෙකුට ਸਰවචනාංශික ඉදිරිපත් කිරීම අනුව ඉස්ලාම එයාට මේ සතර සතිපට්ඨානෙ තමයි ඉස්ලාම කියලා දෙන්නේ. සතර සතිපට්ඨානෙ කියන එක සිංහල බෞද්ධ ආතර ඉතින් කොහොමඩක්වත් ගෞරව සම්ප්‍රයුක්ත එහෙම නැත්නම් ගෞරවයට භාජන වෙච්ච සූත්‍රයක්. නමුත් ගෞරවයට භාජනලා තියෙන කටපාඩම් කරන එහෙම නැත්නම් ඔතී දැනුම පැත්තෙන් සුතමේ මාසේ මිස ඒකේ තියෙන දේ ක්‍රියාවත් කිරීම අතින් නෙවෙයි. පසුගිය අවුරුදු 50 ඒ දේ ක්‍රියාවත් කිරීම අතින් යම් යම් පියවර කියන්න පටන් අරගත්තා. මේ ලොකු ස්වාමීන් වහන්සේ ඒක දැක්කේ මේ බුද්ධ ජයන්තියත් එක්ක 1956 මේ සතිපට්ඨානෙට පණ දෙන වැඩපිළිවෙල නානා ප්‍රකාර උසුළු විසුළු වැඩ කරන විශාල පිරිසක් අතර සුළු පිරිසක් මේ සතිපට්ඨානයට තන දීලා සතිපට්ඨාන භාවනාවට විපස්සනා භාවනාවට තන ජීවිත පටන් ගත්තා. ඒකේ වර්ධනයක් තියෙනවා. ඒකේ වර්ධනයක් වෙන්නනවා මේ පස්හය පැත්තකින් සිංහලට තේරුම් ගන්න පුළුවන්. බෞද්ධයට තේරුම් ගන්න පුළුවන්. සමාජ සමාජ ගවේෂණයක් කරලා ලියපු එක්කෙනෙක් කියලා තියෙනවා මේ අවුරුදු 50 ඇතුළත නැත්තම් 1956 ඉඳලා මේ 2006 වෙනකොට ඒ අවුරුදු 50 ඇතුළත ලංකාවේ සමාජයේ විපස්සනාවක් සතිපට්ඨානයක් පටන් ගත්ත බවට ඇතිවෙච්ච සමාජ විප්ලවයේ දිහා බලනකොට ඒගොල්ල ඒ සමීක්ෂණය කරපු එකනා කියනවා 56ට ඉස්සරලා මේ සතිපට්ඨාන භාවනාවක් වගේ කියන එකක් කරන්න පුළුවන් කියලා හිතුව කට්ටියක් හිටියේ නෑ ඒ සතිපට්ඨාන සූත්‍රයේ සත්‍යහනා කරනු පිං සිද්ධ වෙනවා කියන කට්ටියක් විතරයි හිටියේ. ඒ නිසා ඒගොල්ලන්ගෙන් ඇහුවනම් මේක බුදුහාමුදුරුවෝ මේ මන්ත්‍ර ජප කරන්නද දීලා තියෙන්නේ. ඒ වෙනත මේක කටපාඩම් කරලා තීරුම් අරගන්නද තීරුම් අරගෙන ක්‍රියාත්මක කරන්නද කියලා ඒගොල්ල කියනවලු ඇත්ත වශයෙන්ම නම් තියෙන ක්‍රියාත්මක කරන්න තමයි. හැබැයි ඒක ක්‍රියාත්මක කරන්න මුළු ත්‍රිපිටකෙම දැනගෙන තියෙන්න ඕනේ. ඒ නිසා ඕගොල්ලෝ යන්න එපා. ඕගොල්ලෝ ත්‍රිපිටකේ දන්නේ නැහැ. ත්‍රිපිටකේ දන්නේ නැති අයට මේක වළංගු නැහැ කියලා ඒක වෙච්ච එක දාලා ලොක් කරලා යතුරු පැත්ත ගන්න තියලා තිබ්බේ කරන්න බෑ කියලා. මේ තමයි ලංකාවේ 56ට ඉස්සෙල්ලා ඇස්තරගත්ත බලල් පැටවෝ ඉන්නවනම් මයිත් එක එක වෙයි. ඊට පස්සේ ඉපදිච්ච උන් මේක දන්නේ ඒ තරම් තනක් එදා තිබුණේ. දෙවෙනි එක තමයි විනය අතින් 100ට 100ක්ම සීලේ අංග සම්පූර්ණ වෙච්ච කෙනාට විතරයි සතිපට්ඨාන කරන්න වෙන්නේ. සතිපට්ඨාන ඉස්සල උස්සස්ම භාවනාව. ඒ නිසා ධර්මයේ අතින් ත්‍රිපිටකයම දැනගෙන තියෙන්න ඕනේ. සීලයේ අතින් මුළු විනය පිටකම දැනගෙන තියෙන්න ඕනේ. ඒ වගේම පැවිදි වෙන්න ඕනේ. ගියන්නේ කරන්න බෑ. ඒක ලෙවල අරණ්‍යගත වෙන්නත් ඕනේ. මේ වාගේ කාරණා පහකින් තමා විහිං මේක නොකරන්න කරුණු හොයපු යුගයක් 56 ඉස්සලා තිබුණේ. පස්වෙනි කාරණා වශයෙන් <coughs> කියලා තියෙන්නේ මේක ගුරුවරයෙක් නැතුව කරන්න බෑ. දින්නේ කාලේ ගුරුවරු නැහැ. ඒ නිසා විනය තියෙන 100ක් තියෙනවා සුපිටිකේ 100ක් දැනගන්න ඕනේ. පැවිදි වෙන්න ඕනේ, අරණ්‍යගත වෙන්න ඕනේ, මේකටම සුසු ගුරුවරෙක් ඉන්න ඕනේ. එහෙම නැතුව කරන්න බෑ කියන කාරණා පහම රත්ත අකුරු ඉල්ලීලා, රම්පත්ති රෝලීලා, ගලේ කොටලා ඒකට වැඳ වැඳ හිටපු යුගයක් බුද්ධ ජයන්තිට ඉස්සලා තිබුණේ. ඊට පස්සේ තමයි අපේ ලොකු ස්වාමීන් වහන්සේට කොට සැරිලා තිබිලා තියෙනවා. ලොකු ස්වාමීන් වහන්සේලා ඉස්සල්ලාම වතාවට එනකොට බුරුම පණ්ඩි බුරුමේ ස්වාමීන් වහන්සේලා දැකලා ඔය බුද්ධ ජයන්තිට ඇතුල්චි සිද්ධියක් ඒක මේ සතිපට්ඨාන භාවනා කියන එක ඇහිලා උන්වහන්සේලා ඌ අලුවසා දැම්ම කාරණා කීපයක් නිසා එකක් උන්වහන්සේලා ඇත්තම ධර්මයේ දැනගෙන හිටියා. පොත්පත් කියවලා තිබුණා. විනය පිළිබඳ ලොකු විශ්වාසයක් තිබ්බා. පැවිදිලා හිටියා, අරණ්‍යගත වෙලා හිටියා. මේ ආපු ස්වාමීන් වහන්සේලා බුදුම ස්වාමීන් වහන්සේලාට සම්පූර්ණ අංග සම්පූර්ණ කර්මස්ථානාචාර්යවරු කියලා කැත නැතුව වැඳා. ඒක නිසා ස්වාමීන් වහන්සේලාට පුළුවන් වුණා මේ කිරි රන් කිරි කට ගන්න. මේ විපස්සනා කියන එක රස බලන්න. ඉතින් එතකොට අර ඉස්සලා කියපු කතාවත් ඇත්ත වගේ නිකන්. මේක කරන්ඩ පිටරටින්ම කෙන්න ඕන කර්මස්ථානාචාරවරු අරණ්‍යගත වෙන්නවත් ඕනේ. පැවිදි වෙන්නවත් ඕනේ. සූත්‍ර පිටක දැනගන්නත් ඕනේ. විනය පිටකත් දැනගන්න ඕනේ කියන කතාව ලෝකේ පවතිද්දී අපේ ලොකු ස්වාමීන් වහන්සලා ඒකට බෑහින පැත්ත නෙවෙයි. ඒ සුදුසුකම් ඇතිකරන ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ තිබිලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඔය කියන බයිලා අහලත් නැහැ. මේ කාලේ පැවිදිලා වැඩක් නැහැ. මේ කාලේ පොත් කියවලා වැඩක් නැහැ. බුද්ධ ශාසනයක් නැහැ. මෛත්‍රී බුද්ධ ශාසනය තමයි තියෙන්නේ කියාගෙන නටන කාලේ. කක්කත් ගණන් ගන්න දෝ කරලා තියෙන නිසා ඒ ස්වාමීන් වහන්සේලා විප්ලවීය විදියට අර ආපු බුරුම ස්වාමීන් වහන්සේලාට කතා කරලා කටයුතු කළා. එතකොට අපි ඔකේමනන්ද ස්වාමීන් වහන්සේ වගේ කෙනෙක් භාවනා කරනකොට එදා පරිවර්තනයේ සඳහා පැයකට රුපියල් 10ක් ගෙවන්න ඕලු බුරුම් භාෂාවට දාන්න. එතකොට වෙන කෙනෙක් ගෙන්නන්න ඕනේ. උරුම පරිවර්තනයක් ගන්න. ඒ තියේදී මාස 3ක් භාවනා කළා තියෙනවා. පරිවර්තනයට ගෙන්නල්ලා පරිවර්තනය කරලා භාවනා කළා තියෙනවා. ඒක මොකද විශ්වාසයක් තිබිලා තියෙනවා මේක හරිනවයි කියලා. ඊට පස්සේ ඒ ඒ ඒ ගමනේ මේ සතිය පිළිබඳ කතාවේදී මං වගේ පුද්ගලයෙකුට හම්බුනේ 77 78 වෙනකොට තමයි මේ සතිය කියන එක තමයි බුද්ධ ඥානසිකේ දේශනාවේ මූලිකම දේශනාව. එහෙම නැත්නම් මූලිකම දේ. මේක අල්ලන්න තු මොනව ඇල්ලුවා සතාගේ වලිගෙන් ඇල්ලුවා වගේ මේක බෙල්ලෙන් ඇල්ලුව කතාවක් තියෙන කියලා. එතකොට මං වගේ බුද්ධිලේකට ඔය මීත්‍රිගලින් වගේ කිසිම හවුහරණයක් උලඟක්වත් තිබුණේ නැහැ. ඒකට පෙරදින විශ්වවිද්‍යාලය තමයි ඒ හිටපු කීප දෙනෙක් තමයි මේකට පාර කැපුනේ. ඒ උන්ට අපේ අම්මා විශ්වවිද්‍යාලයට වෙන නමක් කියලා බනින්නේ. ඔතෙන් දිගි ඔක්කොම උපාදි ලැබුණනේ කුපාඩි වෙනවයි කියලා අම්මා කියනවා. නමුත් මට හම්බුණා මට හිතා ගන්න බැරි පිරිසක්. ඒත් අපේ අපිට ගන්න පුරු මණ්ඩලේ නෙවෙයි. ඒගොල්ල කලාතුරකින් හම්බෙන පුරුද්දක් තිබුණා. මට කොහොම හරි මේ ආරංචි හම්බෙලා දිගට යනකොට මට තේරෙනවා මම ගිය පාර කෝක වුණත් මේ පාරක් තියෙනවායි කියලා මම දැනගත්ත මේක කෑකොත් සංගහලා කරලා බෑ. එමීට මේකට ලෑස්ති වෙන්න ඕනේ කියලා. ඊට පස්සේ තමයි මට ඔය මිත්‍රිකල වගේ තැනකට ගියාට පස්සේ මේ විශ්වවිද්‍යාලදී අපට දැනගන්න හම්බෙච්ච මේ සත්‍ය පිළිබඳ ඒ පුංචි පණිවිඩය සාසනික ඌරුවටම පැවිදි වෙලාම අරණ්‍යක ස්වරූපෙන් කරනවා දකින්න මට පුළුවන් වුණා මිත්‍රිකල ගියාට පස්සේ 88 ඊට පස්සේ ඒ ආభాෂය නිසා මේ වැඩේ මුලම දෙයක්වත් ඉගෙන ගන්න ඕනේ නැහැ. මම එහෙම කියන එක ටිකක් අසාධාරණ වෙන්න පුළුවන්. මේ සතිය විතරමයි ඕන කරන්නේ. ඊට පස්සේ ඒකම කරගෙන යනකොට මට මතකයි මම 84 පහේ විතර ඇති ගිහිවෙක් ඉන්න කාලේ ලංකාවේ ක්‍රිෂ්ණමූර්තිතුමාව ඉවයිතන එතුමාගේ අවසාන ගමන වෙන්න ඇති. මම එතකොට නොමිලේ දෙන ටිකට් එකක් අරන් ගිහලා මාත් වාඩි වුණා. ඒ ප්‍රේක්ෂකාගාරේ එතකොට ඔය විශ්වවිද්‍යාල සම්බන්ධ ඔක්කොම වගේ ගිහිල්ලා හිටියා. දේශනේ අහන්නේ එකමයි කියන්නේ. එයා බුද්ධඝමක් කතා කරන්නේ නැහැ. එයා කියන්නේ මේ එලෙබසිටි 100. අවදි ගතිය විතරමයි ආධ්‍යාත්මය කියලා කියන්නේ මේ අනිසර ඔක්කොම නිකන් ඒකේ ආලවට්ටම විතරයි. ඉතින් මට ඒත් තේරෙනවා මේ විජාතිකයෙක් වෙන ආගමක මිනිස්සෙක් ඇවිල්ලා මේකම කියන. ඊට පස්සේ මීචරල ගියා. මීචර ගියාට පස්සේ කිව්වා මට නම් මේ තුන් වලටම වැරදෙන්න පුළුවන්. ඇයි මේ ලෝකේ ඔක්කොම බුද්ධ පූජා තියෙන කට්ටිය මේ පූජාවල් තියෙන ඕගල ලක්ෂ ගාණක් මේ තුන් පොලේ විතරක් ඒ මම යහන යන තැන් වල මට පෙන්නනවා මේ ඇති කියලා. පස්සේ බුදුමි ගියාට පස්සේ ඒ බුදුම පන්සල් ස්වාමීන් වැඩ ඉන්නවා. උන්වහන්සේලාගේ ජීවිත වෙන මොකක්වත්ම නැහැ. දැන් මේ අපි ලංකාවේ යන ගමනත් වේග නැහැ. ඒත් තාම විකාර කරන්නේ මෙන්න බඩු. මෙන්න කරනවා නම් දෙයි කියලා ගම් දනව විදිහට හදාගෙන වැඩ කරන යනකොට මට අර තිබ්බ පියවරේ සහතිකකම එහෙම නැත්නම් මේක හරි මේ ලොකු පිරිසක් ගියාට මුළු ලොකු පිරිසම මැට්ටෝ ඔක්කොම අවිද්‍යාව ඔක්කොගම තියෙන නොම ගැන ගතිය මේ සුළු පිළිස උනත් මේක හරි කියන ඒ විශ්වාසය ඒක පුංචි පරිශ්‍රණයක් නෙවෙයි ඒක පුංචි පිරිසක් එක කරපේකුත් නෙවෙයි අහම්බෙන් වෙච්ච එකක් එතකොට තමයි එතකොට මම පැවිද්ද ලැබලා තිබුණේ ඔක්කොම කරලා තියේදී මේකට පන්නරයක් එහෙම නැත්නම් මේකට දෙදක් ලැබෙන්න පටන් අරගත්තා. දැන් මේ වෙනකොට දැන් අපි කතා කරන්නේ 2016 වෙනකොට මුළු ලෝකෙම තේරුම් ගන්න තියෙනවා ලාංකිකය තමයි තාම තේරුම් ගත්තේ නැති જાතිය. ඔක්කොමලා තේරුම් ගන්න තියෙනවා අධ්‍යාපනය කරන්න ගියත් මානසික ආධාරණ නැති කරන්න ගියත් ඉඩක් නැතුව ජීවත් වෙන්න ගියත් පරිසරය කෙලෙසෙන්නේ නැතුව ඉඳ තියාගත්තත් ලෝකේ රත් වෙන්නේ නැතුව තියාගෙන ඉඳලා මෙන්න වැඩි. තාමත් අපේ කට්ටිය ඇත්තද? එහෙමද කිය ඉන්නවා. මේ අපි තමයි ඒක ලෝකෙට කිව යුතු જાතිය. එහෙම නැත්නම් ධර්මද්වීපේ. එහෙනම් අපිට දැන් ඒගොල්ලෝ කියනකොට තමයි අපිට පොඩ්ඩක් ඉහමල රත් වෙන්න පටන් ගන්න තියෙන්නේ. නමුත් ඒකට අවශ්‍ය කරන මූලික ප්‍රභාව මූලික ශක්ති පාරමිතා තියෙන බීම මේක. ඉතින් ඒක නිසා ඒ කෙනෙක් මේ සතියේට වෘද්ධිලායේදී කටයුතු කරන්නේ කොහොමද? එහෙම කෙනෙක් දැන් පරිසරයක් සංස්කෘතියක් ඉතිහාසයක් තියෙන රටක කෙනෙකුට මේක හඳුන්වා දීමත් කිසිමෙම සංස්කෘතියක් නැති අලුත්ම කෙනෙකුට හඳුන්වා දීමත් අතර කතන්දර දෙකක් තියෙනවා. මේකෙදි මේ තියෙන පිරිසට අපි පුළු පුළුවන් වෙලාවක මේ අපි ඔක්කොම කරගෙන යන වැඩපිළිවෙලේ කෙලපැමිනීම සිකප්පත්ත ස්වරූපේ තියෙන්නේ අපි මේ සතිය කියන එක දන්නවද එතන මේ සියලු දේ කරන්නේ ඒකට යොමු වෙච්ච ගතියකින්ද නැද්ද කියන එක මේ සම්ප්‍රදාය හරහා මෙතෙන්ට යන ගමනේදී අභියෝග අඩු ඇති කරදර අඩු ඇති කියලා හිතුවට කිසිම අඩුවක් නැහැ අපි ළඟ තියෙනවා අවිද්‍යාව ಜಾති දෙකකට එකක් තමයි අපි දන්නේ නැහැ මේ සතිය තමයි මේකේ ප්‍රධානම දේ සතිපට්ඨානයයි කියන එක. දෙක වැරදියට ගත්ත මතයක් ඇත්තයි කියලා මිච්ඡාපත්පත් අවිද්‍යාවක් නිසා ඒ ගත්ත හනමිදි සම්ප්‍රදාය බිම තියාගන්න බැරිකම තියෙනවා. මේ දෙක නිසා හරිම අමාරුයි. මේ සත්‍ය වගේ දෙයක් හඳුන්වලා දෙන්න කියහම මම හිතන ඒ නිසා ධර්ම කොහොමදත් ගැඹුරුයි කියලා. දන්නේ නැතිම කෙනෙකුට කියලා දෙන්න ගියත්, දන්න කෙනෙකුට කියලා දෙන්න ගියත් කොහොම වුණත් පරදවා වටා ගැනීම වැඩි. ඒක තේරුම් ගන්නේ හරි ඇටියට තේරුම් ගන්නේ තමාගේම ආර්ය පරිශ්‍රණය කළා, තමන්ගේම ගැහැට ටික විඳලා කරදි කරනාර වගකීම් අත නැර දිගට වැඩ කරන කෙනාට විතරයි. ඒ නිසා කැමැති වුණාට Tamanට Taman කැමති කෙනාට ඒක දෙන්න බෑ. කැමති වුණාට කෙනෙකුගේ උදුරලා ගන්නත් බෑ. වෙන ක්‍රමයකට මේක සම්ප්‍රේෂණය කරන්නත් බෑ. වෙන මොනම දෙයකින්වත් අරකින් ටිකක් මේකට දාලා මේක පුරවන්නත් බෑ. සතිය හදන්න සතියමයි තියෙන්නේ. ඒක නිසා සතිය ගැන කතා කරනකොට ආධුනිකයන් සඳහා සාමාන්‍ය අටුවාවල සඳහන් තියෙන මතේ ගත්තොත් මොකක් හරි එක අරමුණකට කිඳා බහින ගතිය නැත්නම් එක අරමුණක හිත කිඳා බහින ගතිය විදිහට තමයි සතිය පෙන්වන්නේ. ඒක අනිත් පැත්ත තමයි හිත අරමුණෙන් අරමුණට පයින් ගතිය. එසා යම් වෙලාවක හිත අරමුණෙන් අරමුණට පයින් ගතිය තියෙන තාක්කල් ඒක නොපුහුණු මනසක් සතිය නැති මනසක් නැත්නම් අසති කියන වචනේ පාවිච්චි කරනවා. දැන් අසීහිය කියන සිංහල වචනේ පාවිච්චි කරනවා. ඒ නිසා යාට අරමුණෙන් අරමුණට පැන පැන යන නිසා එකම අරමුණක් රස විඳින්න හම්බ වෙන්නේත් නැහැ. එකම අරමුණකටවත් ඇතුළට කිමි දෙන්න හම්බ වෙන්නේත් නැහැ. එයා දන්නේත් නැහැ මොන මොන අරමුණු පහු කරාද කියලා. සතිය ඊට ප්‍රතිපක්ෂ ධර්මයක් පෙන්නනවා. මොකක් හරි Taman බුදුහාමුදුරුවොත් එක්ක එකඟ වෙලා හෝ Tamanගේ අත්දැකීම් මත ඉඳගෙන හෝ මොකක් හරි මධ්‍යස්ථ අරමුණක් අරගෙන ඒ අරමුණත් උරගා බලන්න පුළුවන් ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් අරමුණක් වෙන්න ඕනේ ඒකටම නැවත නැවත හිත යොදවලා යෙදෙව පළියට හිත ඒකෙ හිටින්නේ නැහැ හිතිය පළියට ඒකට கிඳා බහින්නේ නැහැ යම් වෙලාවක හිත අරමුණක හිටියා නැත්නම් අරමුණ අවුලවා ගත්තා අවුලගෙන අරමුණේ கிඳා බහින්න පටන් ගත්තා කියන එක තමයි අපි සතියේ සාමාන්‍යයෙන් නයිසાર્ගික ලක්ෂණේ වතෙන් පෙන්වන්නේ පොතේ. ඒ විදිහට අරමුණෙන් පොළාපයින් ගතියට එකින් එකට එකින් එකට පැන පැන යන ගතියට අසතියට පිලාපන ලක්ෂණය කියලා තමයි පොතේ සඳහන් කරලා තියෙන්නේ. අපිලාපන ලක්ෂණ පිලාපන ගතියක් නැහැ. දාපු තැනක கிඳා බහින ගතිය තමයි සතිය කියලා කියන්නේ. ඒක නිසා ඒක උපමාවක් දෙනවා සම්ප්‍රදාන කුල පොත්වල වීලිච්ච ලබු කබලක් ලබු කට්ටක් වතුරට දාපුවාම ඒක වතුර පාවි පාවි උඩු පාල් වෙවි පාවි පාවි තියෙන වතුර රැලි ගන්න ක්‍රමයේද ඒ කවදාවත් වතුර ගිලෙන්නේ නැහැ. නමුත් ඒ වෙනුවට යබර කෑල්ලක් හරි තිරිවණ ගල් කෑල්ලක් හරි යකඩ කෑල්ලක් හරි දැම්මොත් වතුරට වදින තැනම කිදා බහිනවා. ඒක වතුර කඩ ගිහිල්ලා අඩියටම යනකම්ම ගිහිල්ලා තමයි නතර වෙන්නේ. නමුත් අර ඍජුපොන් කැල්ලක් දැම්මොත්, පොරොප්ප කැල්ලක් දැම්මොත්, ලබු කබලක් දැම්මොත් ඒක කවදාකවත් වතුර ගිඳා බහින්නේ නැහැ. ඒකේ නොපුහුණු මනසේ හැටි පිලාපන ලක්ෂණේ. විහි පාවි පාවි තිනවා එක එක එක එක නිසා කවදාකවත් ධර්මයට කිඳා බැහිමක් යථාර්ථය දැක ගැනීමක් සතියට කරන්න බෑ. සතිය නැති මනසට කරන්න බෑ. ඒ නිසා අපි විවිධ දේවල් දැක්කා, විවිධ ශබ්ද ඇහුවා, විවිධ ගඳ බැලුවා, විවිධ රස බැලුවා, විවිධ තපපහසුකම් වින්දා, විවිධ ජයවල් ඉගෙන ගත්තා කියන එක තමයි අපි දෑවැද්දක් කරලා කරගන්න හදන්නේ, පොහසත්කම කියලා කරන්න හදන්නේ. ඒ කියන්නේ හිතේ කිසිම චාරයක් නැහැ. මොනවද කියලා ටොංගානවත් දන්නේ නැහැ. මොන මොන අරමුණු වලින් පැනලා ගියාද කොහෙන් කොහෙන් ගියාද මොනවත්වත් දන්නේ නැහැ. කිලෝරක් නැති ආසාවෙන් විවිධ වර්ණ හැඩතල බලනවා. විවිධ ශබ්ද අහනවා. ගන්ධ රස පහස විඳිනවා. විවිධ මනෝ විකාරත් හිතේ ගත කරන ගත කරලා අන්තිමට මරණ මොහොතේ යනකොට මේ ජීවිතයයි තිරසනාගේ ජීවිතයේ කිසිම වෙනසක් නැහැ. තිරසනාට එහෙම කිසිම විදිහකට මේක හික්මවන්න පුළුවන් ගතියක් ඇත්තේ නැහැ. එයා යම් දෙයකින් කාමයේ ලම්බෙනවා නම් ඒක දිගේ පැන්න. යම් තැනකින් නිින්ද ලැබෙනවද ඒකට පැන්න. යම් තැනක ආහාර තියෙනවා එතන පැන්න. ආහාරය හොයනවා බයට කූඩු තනනවා කැදලි බඳිනවා ගෙවල් හදනවා නිදා ගන්නවා බයෙන් ඉන්නවා ඔය හතර තමයි අපිව නලවන හතර ඒකෙදි මිනිස්සු ඇතිරසන හතර කිසිම වෙනසක් නැත්තේ නේ නෝ සතිය අහවගෙන නැත්නම් සතිය කියන බරදව නිර්වචන දන්නේ කරන දන්නවා මේ විතර අපිව පා කරවන්න අරමුණෙන් අරමුණට මේ සාජාසයෙන් නටවන්න නැටවිල්ල තමයි කෙලස් කියන්නේ මායයි කියලා කියන්නේ. ඉතින් ඕකට අනුව ගියාට අපිට ආඩම්බර වෙන්න බෑ. ඒ නාඹුව ලැබෙන්නේ මායයට තමයි කෙලස් වලට තමයි. අපිට කොච්චරක් වෙලාට ඒ කාර්බුණක් එක්ක ඉන්න පුළුවන්ද? දැන් ඒ අරමුණක ඉන්න බව ඒ අරමුණේ කිඳා බහින බව ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. අත්දකලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් උරගා බල්ලා කියන්න පුළුවන්. ඉතින් මේ ටික තමයි අපි ඔය මුළු භාවනා වැඩමුළු තියාගෙන කියලා දෙන්න උත්සාහ කරන්නේ බණක් මාර්ගයෙන් හෝ සාකච්ඡාවක් මාර්ගයෙන් හෝ භාවනා වැඩමුළුවක තමන්ගේ හිතට පුළුවන් නම් මේ වගේ අරමුණක් අඳුරලා දෙලා එකේ ඉන්න කියන්න. එහෙම නැත්නම් මේක මොන අරමුණේ මොන අරමුණට පයින්වද කියලා පොත් බැීමක් කරා. පරිශ අපි පරියන්ක භාවනා කරනවා කියලා උච්චරයි කරන්නේ. ඒක නිසා අපි ඉස්සල්ලාම සතිය ගැන දන්න කෙනෙක් නැත්නම් තව ටිකක් ඉස්සරහට සතිය ගැන ඉගෙන ගත්තොත් අපි අපි තේරුම් අරගන්නවා උරගා බලන්න පුළුවන් ප්‍රත්‍යක්ෂණ කළක ආරමුණක් හිතට දෙන්න කර්මස්ථානයක් හිතට දෙන්න ආලම්බණයක් හිතට දෙන්න අපි ඉස්සලාම එකඟ වෙන්න ඕනේ නැත්නම් මේක කැලේ ඉඳපු කුළුමිය හරකෙක් ගෙනල්ලා ගම්මැද්දට ගෙනාගත්තා වගේ ඒක හැම තැනම දුවනවා කුළු ගතියට ඒ නිසා මූ කොහේ හරි ගැට ගහන්න ඕනේ ගැට ගැහුවේ නැත්නම් ආයෙ කැලේ තමයි දුවන්නේ. ඒ වගේ මේ සතිය පිටරන කැමතිච්ච එකන අර කුඩු හරකා වාගේ චාරයක් නැති හිත බඳින්න මොකක් හරි කණුවක් අරමුණක් ආලම්බණයක් හොයනවා. ඉතින් ඉස්සර කාලේ හැටියට එහෙම කර්මස්ථාන දෙන කර්මස්ථාන ගුරුවරයෙක් ගාට යනකොට පිහිටිය යුතු අවතුම් පැවතුම් ওই විසුද්ධි මාර්ග වගේ පොත්වල පිටු ගණන් සඳහන් කරලා තියෙනවා. මොකද ඒක ජීවිතේ හැබෑ වෙනසක් වෙන තැන. ඊට පස්සේ ගිහිලා ගන්න කමටහන තමන්ගේ මුළු ජීවිතේම හම්බ වෙච්ච වැදගත්ම පණිවිඩ විදිහට පණ එපා කියාගෙන ගිහිලා ගන්න. ඒකට බඩ විරේක කරගෙන ලෙඩ නැති කරන කර්මස්ථානචරයට ඈත ඉඳලා වැඳගෙන ගිහිල්ලා දරදී ඇදලා හිත දිනාගෙන ඒ කරන කටයුතු වල විශාල කතන්දරයක් තියෙනවා. මොකද ඒක මේ ජීවිතයක් සංසාරයක් වෙනස් කරන දෙයක්. යම් කිසි කෙනෙකුට එහෙම කමටහනක් හම්බුනායි කියලා කියන්නේ එයා ඉඳ ගන්නකොට දන්නවා. නැත්තම් සක්මනට යනකොට දන්නවා හිත නම් දුවනවා. පිටියක් මත පත්තු කරව පහන් දැල්ලක් වගේ එහාට පයින්නවා මෙහාට පයින්නවා එහාට පයින්නවා මෙහාට පයින්නවා. ඒකට දොස් කියන එක නෙවෙයි. යම් වෙලාවක පුළුවන් නම් යම් වෙලාවක ඉක්මවන්න පුළුවන් නම් යම් වෙලාවක බයලජ්ජාව තියෙනවනම් කොතනද තියන්න ඕන කියලා දන්නවනම් එයාට අපි කියනවා ආධුනිකෙක් කියලා භාවනාවට බැස කෙනෙක් කියලා. ඒ වෙනතන් සතියට අඩුම කැඩම උපකරණ එකතු කරපු කෙනා. ඒ නිසා පරියන්කයට යන කෙනා සතිය වඩන්න යන කෙනා භාවනා කරන්න යන කෙනා මම මේ දුවන හිත අල්ලබඳ ගන්නද මෙන්න මේකයි ගන්න අරමුණ කියන එක දන්නේ නැත්නම් ඒ තාකල් ඒක පැහැදිලි කර ගැනීම සඳහා බණහඬ ඒක පැහැදිලි කර ගැනීම සඳහා සාකච්ඡා කරන්න ඕන. සාකච්ඡා කෙරුවට පස්සේ තමයි වැඩේට දැම්මම තමන්ට තේරෙන හිත පිට යන්නේ කාගේවත් අඩුවක් නෑ කාගෙත් යනවා. යන වෙලාවක මෙන්න මෙතන තියාගන්න ඕනේ කියලා ආරක්ෂක භූමිය, ക്ഷേම භූමිය, නිර්මල තැන, නික්ලේශී තැන මේකයි කියලා තේරුම් ගන්න ගන්න ප්‍රයත්නය තමයි අවුරුදු 7-8ක් යනවා. ඒ මොකද කිසිම කෙනෙකුට හිතෙන්නේ නැහැ උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ තමන් ඉන්නේ ඉරියව්වේ හිත තබා ගැනීම තමයි ക്ഷേම භූමිය ආරක්ෂක තැන නිර්බල තැන නික්ලේශී තැන කියලා තේරෙන්නේ නැති එක නෙමෙයි ප්‍රශ්නේ මෙහෙම ඉන්නකොට පින් සිද්ධ වෙනවද කුසලයක් සිද්ධ වෙනවද කියලා අපේ හිත මේක ප්‍රශ්න කරනවා ඒ තරම්ම අපේ හිත චපලයි ඒ තරම්ම අපේ හිත ෂටයි මායාවි යා කියන්නේ මේ ඉන්න ඉදියව දිහා බලා ඉන්න එක කුසලයක්ද පිනක්ද දක්ෂකමක්ද මම මෙතන ඉඳගෙන රුවන්වැලි සෑයේ කොත කල්පනා කරලා හිටියොත් ඊට වඩා පිං සිද්ධ වෙන්නේ නැද්ද? එහෙම නැත්නම් බුදු පිළිමයක් ගැන හිතුවොත් පිං සිද්ධ වෙන්නේ නැද්ද? එහෙම නැත්නම් මැරිච්ච අම්මා අප්පා ගැන සිහිනවන සිපින් සිද්ධ වෙන්නේ නැද්ද කියන එක තමයි අපේ ඔළුවේ වැඩ කරන අකුසලය. අපිට අර කුසලය යමක් නොකර සිටීමෙන් සබ්බපාපස්සා කරනම් කියන කුසලය බෞද්ධ වුණත් දැනගන්න කැමති වුණත් අර මිච්ඡා ප්‍රතිපatti භාවේ නිසා මේ යමක් නොකිරීම හරහා අකිරියෙන් මේ සතිය වැඩිවීමක් සතිපට්ඨානයක් කුසලයක් දක්ෂකමක් සිද්ධ වෙනවයි කියලා මේ ටික ඒත්තු ගන්නන්න බැරි නිසා අහනවා හරි හරි දැන් ওই කියන බණ අපිට තේරෙනවා දවසකට පැය විනාඩි කොච්චරක් භාවනා කරොත් ඇද්ද කියලා අහනවා ඒ කියන්නේ අනික් කක්කට කොච්චර කණ්ඩ ඕනද කියලා මේ සතිපට්ඨාන හරි ඕකනම් කරන්යන්කෝ ඒක කරනකොට කොච්චර වෙලා කරන්න ඕනද මොකද අනික් කක්ක ටික කය වේ නැත්තම් කොච්චර මේක පිරිසුදුනත් හරියන්නේ ඒක බරපතල ප්‍රශ්නයක් තමයි හරි ඔක තේරුණාම ඕක කොච්චරද අනික් කක්ක කොච්චර කරන්න ඕනද ඉතින් මයින් ආපම මම කරන පැය 24කුත් විනාඩි 30ක් සතියේ පිටවල ඊටු ටික ඕන එකක් ආවක් කරගන්න දවසකට ඒ කියන්නේ හරිම අමාරුයි තේරුම් කරලා දෙන්න මේ සතිය වැඩිම උසස්ම කුසලය. ඒ සඳහා සියල්ලම ලැබිලා තියෙනවා. මේ ඉඳගෙන ඉන්න කයේ හිත පවත්තනවා. ඉදාරේ මේ පණින ඔය හිත මේකේ පවත්තන එක තමයි පිටින් උපරිම දක්ෂකම කියලා කියන්න හැදුවට අපේ හිත කොච්චර දෝ තර්ක කරනවා. ඉතින් එහෙමනම් ඇයි මේ මිනිස්සු මෙච්චර පිංකම් කරනවා කියලා මෙච්චර වියදම් කරන්නේ? ඇයි මේ තැන් තැන් වල යන්නේ? ඇයි මේ මිනිස්සු එනම් මත්පැන් පානය කරන්නේ? ඇයි බෑ මේ මිනිස්සු මේ කාමීත්‍යචාරය කරන්නේ? ඇයි මේ මිනිස්සු සූදු කිලින්නේ? ඕකනම් පින ඕකනම් දක්ෂකම කියලා. ඉතින් ඒ සමේක නැතිකමනේ මේ ප්‍රශ්නේ. තේරුම් ගන්න ඕන දෙකමත් මේ ප්‍රශ්නේ. අපේ හිත කොච්චර දෝ අපි කොටු කරලා බහර දෙනවා ඕකෝයි කියන එක වෙනවනම් කොච්චර මිනිස්සු ඔක් කරන්න බණිකන්නේ හම් වෙන්නේ. ඇයි එහෙනම් මේ මිනිස්සු නොකරන්නේ? ඇයි එහෙනම් අපිට මේ පංච පාඩම් වල මේවා කියලා දෙන්නේ නැත්තේ? ඇයි අපිට මේ අනිකුත් අධ්‍යාපන ආයතන මේවා කියන්නේ නැති කියලා අපි নানা ප්‍රකාර විදියට සත්‍යයට අනදර කරනවා ඉතින් ඒක සත්‍යයට ආදර කරන එහෙම නැත්නම් අදහන தත්තෙට එනවා කියලා කියන්නේ නිවන් දකින්නට වැඩි අමාරු වැඩක් කියලා මට හිතෙනවා කවදා හෝ Tamanට තේරුනොත් මේ අතටපත් වෙලා තියෙන මේ දේ දීපු තෑග්ග බාර ගන්න බැරි දෙයක් අපිට තියෙනවා. පයි හිත පවත්නවා නැත්නම් ආනපන හිත පවත්නවා. ආනපන කිව්වම ටික දෙනෙක් මෙසිවිලි නගනවා ඒක කරන්න බෑ ඒක පේන්නේ නැහැ කියලා. නමුත් ඉඳගෙන ඉන්නකොට කයේ කාපවත්නවා හිතනවා කිව්වහම නැත්නම් සක්මන් කරනකොට සක්මන් ඉරියව්වේ හිත පවත්නවා. උදාහරණයක් වශයෙන් කියන නිදාගන්න ගියාම නිදාගන්න ඉන්න ඉරියව්වේ හිත පවත්නවා. කුමක් හෝ ඉන්න ඉරියව්වේ හිත පවත්නවා කියන එක බැරිකමක් නම් පේන්නේ නැහැ. ඒක අදහන්ට ලෑස්ති නැහැ. බෞද්ධයාගෙත් නැහැ අබෞද්ධයාගෙත් නැහැ. නිවන් දකින්න ඕන කෙනාගෙත් නැහැ නැති කෙනාගෙත් නැහැ. අන්න මෙවැනි පිරිසකට තමයි සරුවචනන්සේ ආමන්ත්‍රණය කරන්නේ. ආමන්ත්‍රණය කළ සැකනතු බුදුජානන වහන්සේගේ වචනෙන් කියන ඔබ පිළිගන්නේ පිළිගනි. නොපිළිගන්නේ නොපිළිගනින්. ඒකට බුදුහාමරන්ගේ අඩුවක් වෙන්නේ නැහැ. බුද්ධ දේශනාවේ දුර්ලභමක් වෙන්නේ නැහැ. උන්වහන්සේගේ දේශනාව ත්‍යාග්‍ය සිංහ නාදේ අවුරුද්දෙන් 2600ක් ගිහිල්ලා අදත් බය නැතුව කරතයි. අභියෝග කරන කවුරක්වත් දෙන්නේ නැහැ සමාජයේ වාසී. නමුත් Tamange හිත ඇතුලේ අභියෝග කරනවා. ඔය විදිහට මේ අරමුණු කෙහෙල පැවැත්වීම කෝක කුසලයක් වෙන්නේ කොහොමද? කුසලයක ලක්ෂණ මොනවාක්වත් පේන්නේ නැහැ. ලෝක ජනතාවෙන් කීයෙන් කී දෙනා ලෝක කරන්නේ? කොච්චර වටිනවනම් ඇයි මේ මිනිස්සු ඔක්කොම අනිත් පැත්තේ යන්නේ කියලා මේ ලෝකයා කියන එකම තමයි මගේ හිත කියන්නේ. ඉතින් ඒ නිසා කවදා හෝ තේරුම් ගත්තොත් සතියේ තියෙන අපිලාපන ලක්ෂණය මේ අරමුණක් එකක්. ඒකේ හිත බඳලා තියාගෙන ඉන්න එකයි කියලා එදා ඉඳලා තමයි යෝගාචරය තමගේ ක්‍රමසහ විදි තමන්ගේ අභිවෘද්ධිය පිණිස හිතසුව පිණිස යොදන්නේ අනෙක් කරන හැම දෙයක්ම අනදරේ පිණිසයි හිටින් අරියාදුවටයි හිටින් අපායටයි හිටින් ඉතින් ওই ටික තේරුම් ගන්නකොට 60 පිරලා හොට බිමෑන්ලා තිබ්බොත් ඕක ඇහෙනකොට ඉතින් heart attack කියනවා කොලෙස්ටරෝල් නගිනවා ඉතින් අසහනෙ වැඩි වෙනවා ඇත්ත තමයි. ඉතින් කට්ටියට මං කියනවාද TNT පෙත්තක් ගෙනත් තියාගෙන ඉන්න කියලා බණ අහන්න. ඉතින් හදිසි වස්සස් ගාලා ප්‍රෙෂර් එක නැගලා හાર્ට් එක නතර වෙන්න ගත්තොත් දිවයට පෙත්ත තියාගෙන ඉන්න වෙනවා. මොකද ඒගොල්ලන්ට ඕනේ මේ නලවන පිටවන බයිලානේ. දැන් කරපු බයිලාම කරගෙන යන්න කියනවනම් ආ හොඳ සෝක් බණ. මේක කියනවා කරපු හරියක් අමනකම් කරලා තියෙනවා. තකතිරුකම් ප්‍රශ්නයක් නැහැ. දැන්වත් තේරුම් ගනින් කියන එක. මේ නාකි නාකිච්චෝ ගැන මම මෙහෙම කියන්නේ මාත් නාකි. මේ අඩු ගානේ පොඩි උන්ට පචන උගන්වනවා ඉන්නයි. අද මේ මොනවද උගන්වන්නේ? අපේ දරුවන්න මෙච්චර ඉදම් බූදල් වීදම් කළා රට රාජ්‍යර ඇරලා මොනවද මේ උගන්වන්නේ? ඒකල උන්දලා වඳීට අම්මට තාත්තට ආයේ. මෙච්චර කුණු හරප උගන්වපු එකේ. උන්ට තේරෙනවා මොකද්ද යා කරේ මුන්දලා අපි අම්මලා තාත්තලා අපි වෙනම ගන්නවයි කියලා. ඒ නිසා වෛර කරනවා. ගුරුවරට කරු කරන්නේත් නැහැ. පොඩි උන්ට බැලලා වැඩක් නැහැ. මොකද උන්ට තේරෙනවා අපි නොම ගන්නවයි කියලා. ඒ නිසා අපිට පොඩි උන්ට වඳින්න වෙයි. දෙමව්පියන්ට දරුවන්ට වඳින්න වෙයි. ගුරුවරුන්ට ශිෂ්‍යයන්ට වඳින්න වෙයි. මේ ධර්මයේ තේරුම් ගත්ත දවසට. බුදුරජාණන්සේ මේ කරන සමාජ විප්ලවය කාටවත් කරන්න පුළුවන් එකක් නෙවෙයි. මේක කරන්න එක එක කනට කියලා දීලා. ඇහෙන කට්ටිය කරපල්ලා. ඇසතෝ දකිත්තා. කන් ඇත්තෝ අසත්තා. තුනට පස්සේ පුළුවන් දාපට මේ මධ්‍යස්ථ අරමුණක හිත තබා ගැනීම ලොකම කුසලයේ බව තේරුම් ගැනීම කරබැලීමේ ආසාවක් පොඩ්ඩක් කරලා බලන්න හිතෙනවනම් ඒක තමයි යාගේ මේ නිවන් දකින්නට පාරට හැරෙන නැම්ම නෙමියාව එහෙම නැත්නම් සංසාරේ තමයි ඒකට කියනවා අපිලාපන ලක්ෂණ සති. සතියේ තියෙන්නේ කොලාපණින් නැති ගතිය. කොහලරිත්කින් කටුපැටි මිච්චකට දමලා ගැහුවා වගේ ටක් ගාලා අල්ලනවා. ඒ අල්ලීම සඳහා ප්‍රයත්න කරන්න. මේ තරම් පයින් රබර් බෝලකින් ගලකට දමලා ගහනවා වගේ තියෙන මේ හිත ගහනකොට කොලාපයින් හිත කටුපැටි පිටියකට කොහොල්ල ගුලියකින් ගැහුවා වගේ බුරුල් කරපු පසකට හෙල්ලෙන් දමලා ඇන්නා වගේ කාගෙන බහින්න හදා ගන්න පුළුවන් නම් අපි කියන මොන සති ලක්ෂණය ආව. එතකොට මේ යෝගාවචරයට මේ දැම්ම මනසට අපි නමක් දාන යෝගාවචරය කියලා. ඒකට එයා දන්න මගේ හිත අල්ලලා තියෙන්නේ මොකේද කියලා සම්බෝසාවක් එන්නේ. අරක මේකට පයින්නවා මේකේ මේකට පයින්නවා කියලා කීයක් මොනවා වුණාද කියන්නේ හතියට මගේ හිත තියෙන්නේ මෙන්න මේකේ කියලා. වෙනතට වඩා විශ්වාසයෙන් කියන්න පුළුවන් ගැතියක් වෙනවා. ඒකට කියනවා අසම්මෝස රස. සම්මෝසාවක් නැහැ. මගේ හිත අතීත අනාගතේ දිව්වද අතන මෙතන දිව්වද අරයා මෙතන බැලුවද නැහැ. මෙන්න මේකේ තිබ්බේ කියලා කලාතුරකින් තමයි හිතපු ගත කරපු අරමුණ මොකද්ද කියලා අන්දමන්ද නොවි අන්‍ය විහිිත නොවි කියන්න පුළුවන් ගතිය එන්න පටන් අර ගන්නවා සත්‍ය පිහිටියා. ඒ නිසා මේ සතිය එකක් තමයි එක අරමුණක හිත පිහිටන ගතිය ලක්ෂයක් කෝටියක් අරමුණු තියේදී ඒක අරමුණක හිත පිහිටන ගතියට කොලාපයින් නැති ගතියට අපි ලාපන ලක්. ඊට පස්සේ ඒක හරියට කියන්න පුළුවන් මගේ හිත තිබ්බ මේකේ කියලා. ඔය දෙක විතරයි අධ්‍යාපනය කියන්නේ. ඔය තිහායන ගුණ හර්ප වලට නෙමෙයි අධ්‍යාපනය කියන්නේ. මගේ හිත කොතන තියෙන්නේ ඒක අනිත් එකෙන් වෙන් වෙන්නේ කොහොමද? ඔතන විද්‍යාවේ පල්ලවෙනිම විදුහුරු ගතිය. ලෝකේ ලක්ෂිකුත් එකක් අරමුණු තියෙනවා. මගේ හිත මේ වෙලාවේ තියෙන කොයි අරමුණේද? ඒ අරමුණේ ඉන්න එක අනික් අරමුණ නොවි මේකයි කියලා කියන්න පුළුවන් නම් ඕක තමයි සංනිවේදනය කියන්නේ. එහෙම නැතුව ජොන් මොනවද කියන්න දන්නෙත් නැහැ. තේරුමක් ඇත්තෙත් නැහැ. කොච්චර දෝ කචකච ගන්නවා. කිසිම එල්ලයක් නැහැ මේකේ. ඉතින් ඊට වැඩිය කොච්චර වටිනවද? මගේ මේ මම පැයක් භාවනා කරා. මේ චිත්තක්ෂණ මෙච්චර ගානක් මගේ හිත මේ අරමුණේ තිබ්බා. එතකොට ඒක මේ අපි කිව්වොත් ආස්වාසිය තිබ්බා. ප්‍රසවාසය නෙවෙයි බව දන්නවා. ඒ තමයි ඉඳගෙන ඉන්න බව දන්නවා. හිතගෙන නෙවෙයි බව දන්නවා. ඇවිදිමින් නෙවෙයි බව දන්නවා. නිදාගෙන නෙවෙයි බව දන්නවා. ඉඳගෙන හිටියේ. ආ නොයිටික හරියට කියන්න පුළුවන් නම් මේක ආධුනිකයෙක්ගේ බලාපොරොත්තු වෙන්න බෑ. කියන්න පුළුවන් නම් එයාට තේරෙනවා දැන් මේ අවුල් තිබුණු ජාලය පොඩ පොඩ පොඩ ලියන්න පටන් ගන්නවා. යම් යම් වෙලාවට මගේ හිත මේ අරමුණක ඕ අරමුණේ හිටිනවා. ඒක හරියට අන්‍ය විහිිත නොවි මෙන්න මේක තිබ්බයි කියලා කියතයි. ඉතින් මේකට කියන්නේ ආර්ය වෝහාරය කියලා. ආදි ව්‍යවහාරයේ වෙච්ච දේ වෙච්ච හැටියට කියනවා. ඉන් මෙපිට දකින්න දේවල් අපි කොච්චර දැක්කා කිව්වත් කොච්චර ඇහුවා කිව්වත් කොච්චර අත්දැක්කා කිව්වත් ඒකේ මේ පිට ලෙල්ල ලෙව කාලා කරන කතා මිස එකකවත් අපිට එහෙම විවේකීව අරමුණක් අසු කරලා කියන්න පුළුවන් ගතියක් නැහැ. ඒ මොකද සම්මෝසාවෙන් හිත අවුල් වෙලා තියෙන්නේ. අපි දැකිය යුතු දේවල් ගැන කල්පනා කරනවා දැක්කයි කියලා හිතන දේවල් ගැන කතා කරනවා සුබ දේවල් ගැන කතා කරනවා නමුත් දැක්ක දේ දැක්ක හැටියට කියාගන්න බැරි ගතිය ආධුනික යෝගාවචරයට තද බල විදියට බාධා කරනවා මේ සතිය නිර්වුල් භාවයේ අර්ථකතනෙට අපේ හිත හරියට සංකර කරනවා දැක්කොත් හොඳයි කියන දේවල් එහෙම නැත්නම් දකින්න බලාපොරොත්තු වෙන දේවල් එහෙම නැත්නම් මේක නෙවෙයි වෙන්න ඇති කියලා දැකපු දේ ප්‍රතික්ෂේප කළ වෙන දේවල් කියන ගතිය ඒ කමටහන් සුද්ධ කරන බොහොම ලස්සනට පේනවා. ඒ නිසා මේ අසම්මෝස රසය මා ඉදිරි පිට මොකද්ද තියෙන්නේ කියන එක සැකහැරලා දැනගන්න පුළුවන් ගතිය කොහොමද යෝගාවචර උදව් වෙන්නේ? මෛත්‍රී බුද්ධ ශාසනය කරේ පහළ වෙලා මෙන්න මෛත්‍රී බුදුහාමුදුරුවෝ කියලා ලක්ෂයක් මිනිස්සු අතර කියන්න පුළුවන් ගතිය එන්නේ දාට විතරයි. නැත්තම් මොකෙන්ද අල්ලන්නේ මෛත්‍රී බුදුහාමුදුරුවෝ? කට්ටිට කිව්වොත් එහෙම මෙයා තමයි මෛත්‍රී බුදුහාමුදුරුවෝ කියලා. මෙයාද නැද්ද කියලා මොකෙන්ද අල්ලන්නේ? ඊට ඉස්සෙල්ලා දැනගන්න ඕනේ ආශ්වාසය ප්‍රශ්වාසය වෙන් කළ දැනගන්න. ප්‍රශ්වාසය ආශ්වාසය වෙන් කළ දැනගන්න. සක්මන් කරන එක ඉඳගන්න එකේ වෙන් කළ දැනගන්න. ඉඳගන්න එක සක්මනේ වෙන් කළ දැනගන්න. මෙන්න මේ පුංචි අසම්මෝස භාවයෙන් තමයි අපි ආර්යයන් වහන්සේ කෙනෙක් දැනගන්නේ. අපි කල්යාණ මිත්‍යෙක් දැනගන්න. සරුවච්චන් වහන්සේ දැනගන්න. එහෙම නැත්නම් එයා ඇවිල්ලා කිව්වත් මම සරුවච්චන්යි කියලා. මේ වෙනකොටත් ඉන්ටර්නෙට් එකට යන්න බුදුවරු 3-4 දිනක් ඉන්නවා ඉන්ටර්නෙට් එකේ. රැස් විහිදෙනවා. දෑක සවුර දෙපැත්තෙත් තියෙනවා. ඉතින් ඕගොල්ලෝ ළඟට යන්නකෝ ගිහිල්ලා බලන්නකෝ. මොකෙන්ද දැනගන්නේ මේ අබුදු වෙලාද නැද්ද කියලා. සර්වචනන්සේ ඉදිරියට ඉදිරිපත් වෙලා ඒ පේස කියන අන්දරක සූත්‍රයේ ඒ මිනිස්සයා බුදුහාමුදුර ළඟට ඇවිල්ලා කියනවා. අවතරයි ස්වාමීන් වහන්සේ මමත් ඔය අට සිල් ගන්න කෙනෙක්. මම මේ අස්සෝ බිස්නස් එක යන ගමන් ආවේ. ඔබ වහන්සේට මේ විලඳ විපක්ෂයක් දෙන්න කැමැති. ඒ පූජා කරන. ඉතින් බුදුරජාණන්සේ කියනවා මසගේ පින දැකලා පේස මේ ලෝකේ පුද්ගලයෝ හතර දෙනෙක් ඉන්නවා. මේ Tamanට උදව් කරන අය, අනුන්ට උදව් කරන අය, Tamanට අනුන්ට උදව් කරන අය, Tamanට තන්ට උදව් නොකරන අය. ඒකට පේස කියනවා ස්වාමීන් වහන්සේ වැඩ ගොඩක් තියෙනවා. අපිට වැඩ ගොඩක් තියෙනවා මට යන්න අවසරයි. හොඳයි හොඳයි එහෙනම් යන්නේ කියන. ඒකට ආනන්ද ස්වාමීන් උපස්ථානට ආවට පස්සේ කියනවා මේ මිනිස්සයා මේ මම මේ පටන් ගත්ත මාත්‍රකාට ඇහුම්කන් දෙන්න හිටියානම් සෝවන් වෙන්න පින තියෙනවා. දැන් මේ බුදුහාමුදුරන්ට ඕනේ. මේ මිනිස්සයා කියනවා සංසබ්බි ගිහි ඇත්තනේ වැඩ කොටක් තියෙනවා. හොඳයි ඉතින් බාප්පට වෙලා යනවනම් බාප්පා යන්න වෙන මොනව කරන්නේ? ආනන්දහමතුරු සිවුර සකස් කරලා කියනවා බැඳලා අවසරයි ස්වාමීන් වහන්සේ සරුවචනන්සේ අප කෙරේ අනුකම්පා කරලා මේ ධර්මයේ දේශනා කරත්තා. එතන මේ පේසර දේශනා කරන්න ඕනේ ධර්මයේ අදත් තියෙනවා කන්දරක සූත්‍රය කියලා. බුදු කෙනෙක් මේ කියන්න ගියත් එයා දන්නේ මේ සද්ධර්මයක් ඇහෙන්න හදන්නේ කියලා. එයා දන්නේ මේ මටයි මේ ගොඩ දාන්න හදන්නේ මේ බුදු කෙනෙක් කියලා. එදි මේ ආස්වාසි ආස්වාසි වශයෙන් දන්නේ නැති එකට මොන බුදු අඳුරන්තර කියලා. මම මේ විහිළුවට කතාවක් කියන පටලවා ගන්න එපා. මේ කාටවත් බහින්න උනට කියනවා නෙවෙයි. මේ ලංකාව කතෝලික ආගමට ආරවණ කාලේ කොල්ලෝ දෙන්නේ පාරායනේ සෙල්ලම් කර කර හිටියලු. ඉතින් අලුතෙන් මීසමට ආපු පාදිලි ඇවිල්ලා එක්කෙනෙක්ගෙන් ඇහුවලු කොල්ලෙක්ගෙන් මේ පුතාලා සෙල්ලම් කරනවද? ඔව්. පාදර් කිව්වලු. මේ තපල් කන්තර කොහෙද තියෙන්නේ කිව්වලු. ඒගොල්ලෝ ඉස්සරහට ගියාම හන්දිය හැරෙන වමට එතන ගියාම රතු පාට බෝඩ් එකක් තියෙනවා. ඒකෙන් පාරෙන් මෙහා පැත්තේ තපල් කන්තෝරුව ගියා. ඊට පස්සේ කොල්ල හරීම පිරිසුදුයි හරීම හොඳයි. බොහොම ස්තුතියි. ඔය කටලන්නත් ස්වර්ගයට යන්න ඕනේ නම් හැන්දෑවට පල්ලියට එන්නේ කියලා ගියා. ඉතින් වාරකේ කොල්ල හරි දක්ෂයිලු. අනිත් එක යහුවලු අයියා දැන් ඔබ පල්ලියට යනවාද කියලා ඇහුවලු. එතකොට අර පාරකේ ගෝලියා ගෝ තපල් කන්තෝරුවක් දන්නේ නැති පාදර කොහෙ දිව ස්වර්ගයට පාර කියන්නේ දෙයක්ෝ ඌට මමයි පාර කියලා දුන්නේ දෙබල් කන්තරට යන්න. ඌ කිව්වට මම යනද ස්වර්ගය යන්න උගේ. ඔච්චර තමයි සතිය දන්න කෙනා කොන කෙනා මොන බයිල කිව්වත් අහන්නේ. එයා දන්නවා මේ ආස්වාසිය ආස්වාසින් දන්නවා දන්නවනම් උතන තමයි බුදුන් වැඩ ඉන්නේ. ප්‍රසාදිත තියෙන රසාසිය දන්නවනම් අපිට කිව්වට ස්වර්ගය දෙන්නම් කියලා මේගොල්ලෝ නම් යයි. මේගොල්ලෝ යයි පස්සෙන් පස්සට එන කිව්වත් යනවා. මේගොල්ලෝ හිතනවා හැම දෙන්න පුළුවන් කියලා. ඒ තරම්ම අමනයි. ඒ තරම්ම තකතිරුයි. තමන්ගේ ආස්වාසේ ප්‍රසවාසේ වෙන්කල දැනගන්න බැරි තරමට තමන් ගැන සැක කරනවා. ඒ වගේ මේක කුසලයක් කියලා දන්නෙත් නැහැ. ඒකල හිතන බුදුහාමුදුරලා මහිච්ච බුදුහාමුදුරවිලා ශිරු දනාඩම සද්ධර්ම දේශනා කරන සාදු කියලා කට්ටිය නිවන් දකින්න පුළුවන් කියවම ඔන්න සිවුර කසා දැම්ම තලුව කතා දාලා ගෙදර යනවා සාදු කියලා ගෙදර යනවා. බුදුරජාණන් වහන්සේ පොඩ වාඩි වෙලා මේ ආස්වාසි ආස්වාසයෙන් බල ඕව කර කර ඉන්නකොට මේ බබාට පිටි රස්ම මේ මේ ඉස්පොල්ල ගිහිලා තියෙන්නේ බබා බලන්න යන්න ඕනේ ඉව බලන්න වෙලාවක් නැහැ අපි හිතනවා ඉස්සරහදී ඔය ඔක්කොම විස්තර වෙලා පෙනේ මේ බලන්න පුළුවන් ටික බලන්නේ ඒ නිසා මේ අසම්මෝස භාවය ජාතකයක් වශයෙන් අපිට ඉපදිලා මරණ කම්ම ගෙනියන දෙයක් සම්මෝස භාවයේ. අසම්මෝස භාවයේ කියන්නේ ඉඳගෙන ඉන්නකොට මම හිටගෙන නෙවෙයි කියලා දාන්න. ඇවිදිනකොට ඇවිදිනවා මිසක් ඉඳගෙන නෙවෙයි කියලා දාන්න. නිදාගෙන ඉන්නකොට ඉඳගෙන නෙවෙයි කියලා දාන්න. ආශ්වාසය කරනකොට ප්‍රශ්වාසය නෙවෙයි කියලා දාන්න. ප්‍රශ්වාසය කරනකොට ආශ්වාසය නෙවෙයි කියලා. මෙන්න මේක සපේලා කියන්න පුළුවන් මනුස්සයාට මම කියනවා සෝවාන් මාර්ගස්ත පුද්ගලෙක් කියලා. එයා මාර්ගයටපත් වෙච්ච කෙනෙක්. එයා දන්නවා මහා ලොකු දෙයක් නෙමෙයි ඉදිරියේ තියෙන දේ. මේ එලහරකා මේ මීහරකා කියලා දන්නවනම් ඒ මනුස්සයට ඕන දෙයක් කියලා දෙන්න පුළුවන්. මේ එලහරකා මීහරකා දන්නේ නැති කාට මොන කතාවද? ඒක දැනගන්න කැමැති නැතුව මොන පිංකම් කෙරුවට කොහෙද යන්නද මේවා? ඒ නිසා මේ සතියෙන් කලෙලි කරලා දෙන්නේ නැතුව අපි මේ ඉතින් අර එකතු කරනකොට එකතු කරනවා එකතු කරන ගියාට ඒ කිරි එලකිරි ටිකයි ගොම ටිකයි ඔක්කොම එකමල්ලේ දාගෙන අනාගෙන තියෙන්නේ ඒ නිසා මේ පට වේලා ගැනීම සඳහා සම්මෝසාව දුරු කිරීම. අසම්මෝස භාවයේ තමයි අරමුණකට එල්ල කරලා කිඳා බැහිමේදී ලැබෙන ආනිසංසය තමයි මම ඉන්නේ මේකේ මේකේ නෙවෙයි කියලා දන්නේ. ඒකෙන් වෙන එකට කියවම දන්න මම හිතපු එකේ නෙවෙයි වෙන එක ඉන්නේ කියලා ආන්න මේ ටික කියන්න පුළුවන් මිනිස්සෙකුට බුදුහාමුදුර කියන පඤ්ඤාවන්තයා කියලා. පඤ්ඤාවත් තසයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්. අසම්මෝස රස. එතකොට විෂයාභිමුඛ භාව පච්චපට්ඨාන. එතකොට එයා දන්නවා දැන් මේ අරමුණු ලක්ෂ කෝටි ගණක් හැම වෙලාවෙම අප කරේ එනවා. එතකොට මගේ මානසිකාරය භාවනාව මෙනෙහි කරන හිත මෙනෙහි කිරීමේදී තියෙන මෙන්න මේ අරමුණට තමට ඉඩ අමුරුත් මම බලන්නේ ආස්වාද ප්‍රසවාසි. නැත්නම් ඉඩ අමුරුත් මම බලන්නේ ඉඳගෙන ඉන්න ඉරියව්ව කියලා තරමට පැහැදිලිකමක් තියෙන යෝගාවචරයට යම් වෙලාවකට අපි හිතමෝ දුවන හිත ওই කියන විදිහට ආශ්වාසයට මුහුණට මුහුණ දැම්මයි කියලා. එයා දන්න තා පොඩ්ඩකින් මෙහා පයින්. ඒ ආයසරයක් ආශ්වාසෙ පේන්න ඉඩ තියෙනවා. එතකොට මෙයාට ප්‍රයත්නයක් කරන්න පුළුවන්. අර දුවන නමුවන් දැක නොදමව නොහිලා නිලූපලා කියන වගේ දුවනක බල බල ඉඳලා දැන් වරින් වර පේන්න පටන් ගත්තට පස්සේ ආශ්වාසයේ මේ ආශ්වාසිත ලං වී බලනවා සමීප වී බලනවා උත්සන්න කරනවා කියලා බලන්න නම් ඉස්සෙල්ලා මේක කොටු කරගන්න ඕනේ. ආශ්වාසයේ ඉනේන එක අල්ලගන්න පුළුවන් කොටු කරගත්තට පස්සේ තමයි එබිල බලන්න පුළුවන්. මේක එහෙට මෙහෙට දුවනකොට අපි දන්නවා රෙදි කැල්ලක එම්බ්‍රොයිඩර් කරන්න ඕනේ නම් රෙදි කැල්ල රාමුවකට දාලා හිර කරන්න ඕනේ. හිර කරගත්තට පස්සේ අපිට ඕක ගෙත්තම් පන්නම් වැඩ කරත හැකියි. එලි කරන්නේ නැතුව ගෙත් එම්බ්‍රොයිඩර් කරන්න පුළුවන් කියලා බලන්න. අන්ලක් ඒ දවස්වල කරපු අපි බෝඩ් එකේ බිත්තිය ගහලා තිබුණා. ඒක ඉතින් බල්ලෝ වමන කරා වගේ ඒට මේට දුවනවා. ඒ රාමු හරියට තද වෙලා නැහැ. ඉතින් අන්න චන්ද්‍රා එම්බ්‍රොයිඩර් රායතිනේ කියලා ගහපු බෝඩ් එකක් ආවේ. බෝඩ් එකේ දවස්වල තිබ්බා. ඉතින් අපි පෙන්නනවා මෙන්න එම්බ්‍රොයිඩර් කියලා. ඉතින් ආ දන්නේ නැති කොට යන්න ඉතින් මැජික් තමයි. මොකද රිදි කැල්ල හිර කරගන්න දන්නේ හිර කරගන්න බැරි. කොච්චරම ඇහුවත් හිත මේට දුවනවා. ඒ අරමුණ අල්ලගත්තට පස්සේ තමයි පණ්ඩිස්වාංශ කියනවා ගෝයන් කපන්න ගියම උප්පිඩ අල්ලුවාට පස්සේ දැකතෙන් කපන්න පුළුවන්. උප්පිඩ අල්ලන්නේ නැතුව කොහොමද කපන්නේ? කපන්න ඕන උප්පිඩ අල්ලන්න ඕන. ඒ අල්ලපු ප්‍රමාණය චස් කාලා කපතයි. ඉතින් අල්ලනවා කපනවා අල්ලනවා කපනවා. ඒකට එයා දන්නවා කපන්න නම් මට ඕනේ කොටස මේ ගෝයන් වලින් අයින් කරන එක උප්පිඩට ගන්න ඕනේ. ගත්තට පස්සේ දැකතට ආතයි. ඒ දෙමිල්ල, ඒ ඇල්ලිල්ල තමයි අපි අර අරමුණට හිත දානවයි කියන්නේ. අරමුණට හිත දැම්මට පස්සේ ඒකේ සමීප ගවේෂණය සමීපස්ත ගවේෂණයක් කරන්න පුළුවන්. අපි වෙලා තියෙන්නේ අපි අර දුවන මොහන් දැකලයි මේ තලසුන් හදලා තියෙන එකක්වත් මේ ලං කරලා නැවත නැවත බලලා සමීප වෙලා නැහැ. සමීප වෙන්න වෙලාවක් නැහැ. ඊගාචිත්තක්ෂණෙත් කියලා කෝටියක් අරමුණ වෙනවා. ඊගාචිත්තක්ෂණෙත් කියලා කෝටියක් අරමුණ වෙනවා. අරමුණු ගන්නවා. අපි අරමුණට යට වෙලා නාන් කියනවා. අපිට එකක්වත් කොටු කරලා බලන්න වෙලාවක් නැහැ. මේ කොටු කරලා බලන එකේ ලාභය තමයි මම ඇල්ලු අරමුණ මේක කියලා දන්නවා. ඒක වෙන එකක් නෙවෙයි කියලා දන්නවා. ඕනේ නම් අල්ලගත්තට පස්සේ මේක ලං කරලා බලතෑයි. නැවත නැවත බලතෑයි. අන්න ඒ කෘත්‍යය සතියේ මේ කෘත්‍යය අරමුණක් අරගෙන අතරගත නෙල්ලිගිරියක් වගේ ඒ පැත්ත මේ පැත්ත පෙරල පෙරල බලන්නේ වෙන අරමුණු නැති නිසා නෙවෙයි අරමුණු ලක්ෂ කෝටියක් අවධානය ලබා ගැනීමට දඟලද්දී ශ්‍රද්ධාවකින් මේ යෝගාවචරය වීර්යකින් මේ සීලකින් මේ යෝගාවචරය සතියෙන් එකම අරමුණ නැවත නැවතත් 11 ආකාරයකට පැතිකඩ දකින්න බලන බැල්ම අසත්‍යමත් අසමජ්ජාති නැත්නම් අසමාහිත ඇති කෙනෙකුට කප්පකට කරන්න බෑ. ඒ මොකද අරමුණු දෝරි ගලන්නේ ලක්ෂ කෝටි ගානේ එකක් අරගෙන ඒකේ විස්තර බලනවා මිස මේ තොගේ බලන්න බෑ. අපේ ලොකු සංචින්න කාලේ කියනවා දොඩංගොඩ බදාගත්තට ගියාට එක ගොඩයක්වත් හම්බෙන්නේ අත දාලා එක ගෙඩියක් ගනින් එතකොට අතට අහු වෙනවා. දොඩංගොඩ අල්ලගත්තට බදාගත්තට එකක්වත් එන්නේ දැන් කාම ලෝකේ කියන්නේ ගිහි ජීවිතය කියලා කියන්නේ මේ දොඩංගොඩ බදා ගන්නවා වගේ කොච්චර සල්ලි හම්බුනත් මදි කොච්චර මේ වස්තු භෝග හම්බුනත් මදි එකතු කරනවා ඉදල් කුඩේට වතුර පුරවනවා වගේ ඉතින් හම්බ කරනවා. කොහෙන් යනවද හොයන්න බෑ. මොකද යන තැන් බලන්න වෙලාවක් නැහැ ඒකත කරනවා. බුදුරජාණන් සෙන්නාන් කරන්නේ විනෝට ඒක තමයි කාම ලෝකේ. අරමුණු වෙනස් වෙනවා. මේ ඒකේ පැය 23 හිටපන්කෝ එක පැයක් එළියට අරගෙන එක අරමුණක් අරගෙන ඒ අරමුණ නැවත නැවත මතු කරගන්න කොච්චර අමාරුද හිත කොච්චර නන්නත්තරද නොසන්ඩාලද අරමුණ තියන්න බැද්ද තිබ්බට පස්සේ යම් වෙලාවක ඒක සමීප කරගන්න එබිලා බලන්න විසුතුරු කරලා බලන්න විස්තර කරලා බලන්න අපේ හිත කැමැතිම නැහෙනේ. අපේ හිත ඊගාව අරමුණ ගන්න දඟලනවා. ගත්ත අරමුණේ විස්තර බලන කැමැති නැහැ. ඉතින් මේ විදිහට එක අරමුණක හිත දාලා ඒ අරමුණේ විස්තර බලන ගතිය ඉන්නා තාක්කල් අපේ හිත පංච නීවරණයෙන් ආරක්ෂා වෙනවා. ත්‍රිවිධ ශික්ෂාවෙන් ආරක්ෂා වෙන නිසා මේකට කියනවා සතිය ආරක්ෂාව කියලා. එසා යම් කිසි කෙනෙක් සතිය රැක්කොත් සතිය විසින් ඒක නා ඒ චිත්තක්ෂණය රැකලා දෙනවා. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී. තමන් ධර්මේ රකින්නවනම් තමන් සති ධර්මේ රකින්නවනම් අර කීයද හැකි මට පැයේම එක චිත්තක්ෂණයයි සතිය පිහිටවන්න පුළුවන් උනේ නිසා මම එක චිත්තක්ෂණයක් අරසයි. අනික හැම වෙලාවෙම වගේ කෙලස්. මම හෙට උත්සාහ කරනවා එක පැයකට චිත්තක්ෂණ දෙකක් හුස්ම දෙකක් ආශ්වාස ප්‍රශ්වාස දෙකක් පැයක් සක්මන් කරනකොට වම දකුණ දෙකක් කොටු කරලා බලලා ඒකේ අලගිය මුලගිය ව්‍යංජනානි ව්‍යංජන අංග ප්‍රත්‍යංග බලන්න පටන් ගත්තට පස්සේ අපි කොච්චර බාලාංශ පන්ති ළමයිද කියලා තේරෙයි බුදුහාමුදුරුවෝ ඉස්සරහ. එහෙම නැත්නම් අපි අපේ විශේෂේත්‍රවල අපේ දැනට අයියා වෙලා අක්කා වෙලා නින්නේ. ඒ කියන්නේ කක්ක ගොඩකනේ ගත කරන්නේ. දන්නවයි කියලා හිතාගෙන. නමුත් මේ එක අරමුණක සතිය පිහිටීම හරහා ගමන යන තියෙන නිවන ඒක අපිට පේන්නේ බොහෝ බාලාංශ වැඩක් පුංචි වැඩක් ඒක කරන්න කිව්වොත් එකතු කරන්න බැරි වෙයි කියලා ඒ නිසා අපේ ඇතුළත ඒ වරදවට අහගත්ත සත්‍ය අපටිපත් විචාපටිපති විද්‍යාව අවිද්‍යාව නිසා අපි දන්න හැම දැනුමක්ම මේ සතියට අකුල් හෙලනවා සතිය පිළිබඳ යම් වෙලාවක තමයි තේරෙන පටන් ගත්තොත් මේක තමයි අපේ උපසාධනය කරන එක නා කල්යාණ මිත්‍යයි කියලා මේ ලෝකෙ කොච්චර නොම ගිහිල්ලා හිටියත් ඒක හරියට පට බේරගත්ත එක්කනට හුල්ලකකින්වත් බාධාවක් නැහැ මොනම කරදරයක්වත් දෙන්නේ කරදරේ වෙන්නේ මේ ලෝකයා ඉල්ලන දේවල් එක්ක රණ්ඩු කරන්න ගියොත් විතරයි ලෝකයා සතියෙන් කවදාකවත් රණ්ඩු කරන්නේ කවදාකවත් රණ්ඩු කරන්නේ ඒක නිකන් නිතරංග ජයක් වෝක් ඕවර් එකක් ඒ නිසා බෞද්ධෙක් කෙරුවයි බෞද්ධයා කෙරුවයි කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. ගෑණිකට කියලා පිළිවෙකට කිසි ප්‍රශ්න. මොකද මේකට කවුරු රණ්ඩුවක් නැහැ. රණ්ඩුව තියෙන කාමෙට. අරමුණු රස මාරු කිරීමට විවිධාකාර ඊර්ෂ්‍යා ක්‍රෝධමාන තියෙනවා. එකම අරමුණ ගත කරන එකනට කිසි කෙනෙකුගේ බාධාවක් නැහැ. එකම බාධාව තියෙන්නේ තමන්ගේ හිත මේක නීරස කරන. තමන්ගේ හිත කියනවා මේ අරමුණු රස වෙනස් කිරීමයි සැප. බොහෝ සත්කම. ඒ නිසා මේ කාර්මක ඉඳීම දුප්පත්කමක්. නිහින ගතියක්, සමාජශීලී නැති ගතියක්, පසුගාමී ගතියක් ඒක විකිරෙන බැලුවක් නෙවෙයි වෙළඳ පොලේ. ඒ නිසා බැරිකම නෙවෙයි තියෙන්නේ මේකට අගේ නැතිකම. ඒ නිසා සතිය හඳුන්වා දෙනකොට යෝගාවචරේකට ඒක ඉතාමත්ම දුෂ්කරයි. මොකද හේතුව තිබුණාට මොකද ඒකේ කුසල ඡන්දේ පහළ වෙන්නේ කලාතුරකින්. ඒක කොහොමඩක්වත් කියන්න බෑ මෙහෙම පිරිසකට බණ කියනකොට මේ කෙනාට තේරෙනවා මේ කෙනාට තේරෙන්නේ නැහැ කියලා කාටවත් ඈත තියක් කියන්න බෑ. ඒ තරම්ම ඒක අහඹු දෙයක්. ඒක නිසා බුදුරජාණන් වහන්සේ ක්‍රමේ තමයි කවුරුත් තේරුම් ගනිවා තේරුම් ගත්තොත් හොඳයි කියලා කටියට දීලා බලන්න. දුන්නාට පස්සේ පිං ඇති කෙනා පාරමිතා පිළිච්චෙක් කරනවා මේක හිතට ගන්නවා මෙතෙක් ආපු වට වැඩි මේක වෙනසක් තියෙනවා කර බලන්න වෙනවා කරලා බලනකොට තම තමන්ගේ පෙරපිනේ හැටියට මේක සාක්ෂාත් කරන්නේ ටික ටික වෙනවා. හැබැයි මේ මං විස්තර කරුවේ විස්තර කරන උත්සාහ කළේ මේ සම්මා සතිය කියන එක නෙවෙයි මේ සතිය සතිපට්ඨානයේදී ආරම්භක යෝගාවචරයකට දෙන හැටි. මේwidetilde වෙනස් ක්‍රම තියෙwidetilde මේක තමයි අපේ සම්ප්‍රදාය උගන්වන දේ. ඒ නිසා අපි භාවනා කරනවා කියලා සති වඩනවායි කියලා සතිපට්ඨානය කරනවා කියලා කරන්නේ. අපි ඉන්න ඉරියව්වේ මෙන්න මේ අරමුණේ හිත තබා ගත්තොත් හොඳයි කියන කලින් ගත්ත givishumak තියෙනවා. ඒ අතරම රාශි රාශි අරමුණු එනවා. එද්දී කොච්චර චිත්තක්ෂණ ගාණක් අර Taman givisagත් අරමුණත් එක්ක ඉන්නවද? ඉඳලා මූණට මූණ දාපු ගමන් ඒක කොච්චර සමීපව බලන්න පුළුවන්. කොච්චර උච්ඡන්න වාසන්නව බලන්න පුළුවන්ද විසිතු කරලා බලන්න පුළුවන්ද කිව්වොත් ඊට පස්සේ ඒක ගැම්මක් අල්ලනවා ගැබ්බැහියට යනවා හිතා ගන්න බැරි වේගයකට යනවා අර මුල ප්‍රවිෂ්ඨ ඉතාමත්ම අමාරුයි. ඒ ප්‍රවිෂ්ඨය ලබා දුන්නාට පස්සේ මේ හිතට කියලා දුන්නාට පස්සේ මේ ඉදිරිපත් කරගත් අරමුණේ විස්තර බලන්න කියලා බුදුරජාණන් වහන්සේ විශ්වාසයෙන් පළ කරනවා මේ කාරණාව දන්න කෙනාට අරමුණක් යාලු කරගන්නත් යාලු කරගත් අරමුණේ විස්තර පැතිර බලන්නත් කවුරුවත් කියලා දෙන්න ඕනේ හැම කෙනාටම ඥාණය තියෙනවා. ඒකයි කල යුත්තේ කියලා පෙන්වන එක තමයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. හැම කෙනාම දන්නවා මේක නම් කළ යුත්තේ කළ යුත්තේ මෙහෙමයි කියලා. ඒ කියන්නේ ක්‍රමසාවිදි පිළිබඳව කාටවත් කියලා දෙන්න ඕනේ කියලා දෙන්න ඕනේ. මේ নানা ආකාර අරමුණු දිගේ යන හිත මෙන්න මේ එක අරමුණක යොදන සතිය නැත්නම් নানা ආකාර කුසල් විශේෂයි. මේ සතිපට්ඨාන කුසලය. භාවනා කුසලයේ මතු කළ දීම පුරුදු කරගත්තා නම් ඒ කියපු කෙනාගේ හැම සාමාන්‍ය බුද්ධියක්ම මේක ඉස්සරහට අල්ලු කරන්නේ වැඩ කරන්න පටන් ගන්නවා. ඒකට ඉතින් අපණ්ඩාන් සුද්ධ කරන්න ඕනේ, බණ හෙන්න දෙන්න ඕනේ. නැවත නැත් භාවනා කරනකොට ඒක යන් පටන් ගන්නවා. ඒකට පසුගිය අවුරුදු 40ම සාක්ෂි. අද මේ වෙනකොට සෑහෙන පිරිසක්, ඒ කියන්නේ අපේක්ෂා කරන බැරි මට්ටමේ සෑහෙන පිරිසක්. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි මේක බලාපොරොත්තු වෙන්න ඕන අරණ්‍ය වාසී භික්ෂුන් වහන්සේලා අතර. අරණ්‍ය වාසී භික්ෂුන් වහන්සේලා අතර භාවනා කරන්න ඇත්තෙම නැති ගානක්. එක එක දේවල් කරනවා මිසක් භාවනා කරන්නේ ඊට වැඩි ප්‍රදේශයක් කරනවා කිය တဲ့ හැකි ගමේ පන්තලේ වන්තරේ හාමුදුරු. අපි හිතන්නේ ඒක. ගමකට ගිහිල්ලා බලන්න හාමුදුරුවෝ භාවනා කරන්න ගියොද කියලා. යන දහසකුත් කටයුතු තියේදී හාමුදුරන් දෙවිය භාවනා කරනවා. ගියන්ගෙත් බලන්න ගෑනුන්ට වැඩ වැඩි. දහසකුත් එකක් කරදර. උම්මලක ඩොල්ට ගන්න තරම් ගිහියෝ ප්‍රදේශයක් ඉන්නවද බලන්න භාවනා ශාලාවක. අර ඔච්චර කරදර තීදි කාන්තාවනේ කරන්නේ. ඒකලෙද පිටරට ගියොත් ඒකාන්තාවගෙත් වැඩියෙන් හොඳට භාවනා කරන්නේ බුද්ධ ආගම් නොවෙන අය. ඉතින් බලන්න ලෝකෙ හැදී. මොකද උන්ට තේරෙනවා මේ කියන කාරණාව තේරුණාට පස්සේ බුද්ධ ආගම් නොවුනද ගෑනු වුණාද පැවිදි වුණාද මොකක්ද ප්‍රශ්නයක් නැහැ. මේ සතිය වැඩ කරන්නේ අමුතුම ක්‍රමවේදයකට ਸਰව සාධාරණ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකට. අපි මේකෙන් බුද්ධ මතන්න ගියාට සතිය බුද්ධ ආගමට hina වෙනවා. කොලොප්පම් කරන උප්පණ්ඩණය කරනවා. උඹලා මේකෙන් මේ කොම්පිටු හදන්න ගියාට මේ සතියෙන් කොම්පිටු හදන්න බෑ. ඒ කියන්නේ ඒකට ඕනි ක්‍රමයකට. අපි කවදා හෝ ඒකට හැඩගැහිලා ගියොත් එකක් සහතිකයි. බෞද්ධයන් අතරෝ පළවෙනිය වෙන්න පුළුවන්. ඒ තරමටම අමනයි අද තියෙන ස්වභාවය. හැබැයි මේක ඉතින් බුදුහාමුදුරන් කාලෙත් එහෙම තමයි. මෙහෙම කියලා වෙනසක් තිබුණේ නැහැ. අද තියෙන්නේ මේ බුද්ධ ආගම කියලා වෙනම ආයතනයක් තියෙනවා. ඒ ආයතනත් එක්ක පටලවිල්ලක් තියෙනවා බුද්ධ ධර්මයේ මේමයි தත්ත්වය. ඒ නිසා අපි මේ පුසුළු පිළිසෙට එකතු වෙලා සුදුසුකම් නැති වෙන්න පුළුවන්. අරක නෑ මේක නෑ කියලා කට්ටිය කියන්න පුළුවන්. කොතනින් හරි පටන් ගන්න ගන්න පටන් ගත්තට පස්සේ තමයි සත්‍යේ සත්පුරුෂෝ ලැබෙයි. සද්ධර්මයේ ඇහෙයි. ඔය ඔක්කොටම වැඩි වැදගත් වෙන්නේ නිතිපතා තමන් භාවනා කළා තමට ලැබෙන අත්දැකීම. ඒක හෙලි කරගන්න බැරි නම් ඒකත් ගොළුෙක් දැකපු හීනයක් වගේ වෙනවා. නමුත් මගේ පුද්ගලික වශයෙන් මගේ අත්දැකීම තමයි කහරියට පට බේරලා කියලා දුන්නොත් අපි අපේක්ෂා කරන්න බැරි තැනකින් විශාල පළප්‍රයෝජන හම්බ වෙනවා. ඒ නිසා චිත්ත පීඩා ගන්න නරකයි. මේ බලාපොරොත්තු වෙන ප්‍රතිඵල නැහැ කියලා මේක දිගට කරගෙන යන්න පටන් අරගත්තොත් මේ සතියේ තියෙන මොනම දෙන කෙනෙකුටවත් මායින් නොකරන ගතිය. කිසිම තාරාතිරමකට මායින් නොකරන ගතිය සතියේ තියෙන පුදුම විප්ලවීය ගතියක්. ඒක ආපු දවසේ ඉඳලා මට සාතිකයක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ සතිය වැඩෙන් පටන් ගත්ත දවසේ ඉඳලා නාකි වෙන එක නතර වෙනවා. තිටියන් වෙන්න පටන් ගන්නවා. ඉතින් කාට හරි අවශ්‍ය නම් එහෙම තරුණව ගත කරන්න නැත්නම් තිරියංගව ගත කරන්න ඔය මොන ප්ලාස්ටික් සර්ජරි කරත් මොන විටමින් ජාති ගෙවකටත් වැඩිය මේ බුදුහාමසරගේ ඉන්ජෙක්ෂන් එක දාගත්තා නම් බුද්ධ බේත මේක තමයි උත්තර මම හිතන්නේ ඒකට කට්ටිය කැමති මම ඒ නිසා එතනින් බණ නතර කරනවා ඉතික් වෙලා කියපුවට ඉතර අකමැති වුණාට මේකට කැමති නිසා මම හිතන්නේ බණ හොඳයි කියලා කියාවි සියලු දෙනාටම මේ සතිය ඉස්මතු කරගෙන මේ අනායාසයෙන් වයසට යන හිත තිරියම් කරගන්න තමන්ට තියෙන මේ හැකියාව තමන්ට තමන් විසින් කළ යුතුයේ සුබ සාධනය කර ගැනීමට සියලු දෙනාට අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැවත කරනවා. සියලු දෙනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.